නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්දරාග විනයක් කායාති සද්ධාවන්ත කාරුණික පින්නතුනේ පින්නතුනේ මාත්‍රකාය ස්ථානයේ සබා ගන්නට යෙදුනේ සංයුක්තනිකායේ තුන්වෙනි කොටසට අයිති දේවදා සූත්‍රය. මේ සූත්‍ර දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ සිද්ධ කරලා තියෙන්නේ ශාක්‍ය ජනපදයේ දෙව්දහා නගරේ වැඩ ඉන්න කාලේ තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව මුල් පිරුවේ. මුල් පිරුවා කියලා කියන්නේ සැබවින්ම මේ සූත්‍ර දේශනාව දේශනා කරලා තියෙන්නේ සරියුත් මහ රහතන් වහන්සේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේකට ආරම්භය ලබා දීලා තියෙනවා. ඉතින් දෙව්දා නගරේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට වික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා කියා සිටියා ස්වාමීනි අපි කැමති මේ දෙව්දහ නගරයෙන් බටහිර පැත්තට වෙන්න වෙන්නට ඒ ප්‍රදේශයට ගිහිල්ලා බණ භාවනා කරා. ඉතින් අපි චාරිකාවේ වඩිනවා සිව්පස්සේ හේම හොඳට ලැබෙනවා නම් අපිට පහසුකම් තියෙනවා නම් අපි බටහිර පැත්තේ නවතිනවා කියලා මේ විසුණු වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ විසුණු වහන්සේලාගෙන් අහනවා හොඳයි ඔය ගමන පිළිබඳව සාරිපුත්‍රට කිව්වද? ඒ වෙලාවේ මේ විසුණු වහන්සේලා කියනවා ස්වාමීනි සාරිපුත්ත මහතෙරුන් වහන්සේට නම් අපි මේ ගැන කිව්වේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙමනම් සාරිපුත්තට මේ ගමන ගැන කියන්න. සාරිපුත්ත විසුන් වහන්සේලාට බොහෝම අනුග්‍රහ කරන කෙනෙක්. මම කෙනෙක් වගේ. ඒ නිසා මේක සාරිපුත්තට කියන්නේ කියලා කිව්වා. මේ විසුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට වැඳලා සරියුත් මහා රහතන් වහන්සේ ඉන්න තැනට ගිහිල්ලා උන්වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා කිව්වා ස්වාමීනි අපි බලාපොරොත්තු වෙනවා අපි අපේක්ෂා කරනවා ටිකක් ඈත ජනපදයකට ගිහිල්ලා මේ දෙව්දහ පුරේම බටහිර පැත්තට ගිහිල්ලා චාරිකාවේ හැසිරෙන්න අපිට පින්න පාතය එයාගේ සිව්පසේ හොඳට ලැබුණොත් අපි ඒ ප්‍රදේශයේම නවතිනවා කියපුවා. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ අහනවා හොඳයි ඒ දෙව්දහ නගරේ ඉන්නකොට වෙනම පැත්තක් තරුණවන් සමහර විට තේරුම් ගත්ත නැති පිළිස් ඉන්න පුළුවන්. ඒ 51 කස්සිය පඬවරු, ශ්‍රමණ පඬිවරු, ගෘහපති පඬිවරු, බ්‍රහ්මණ පඬිවරු ඉන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා උභාන්සලගෙන් ඇහුවා. උභාන්සලගේ ශාස්ත්‍රූරයා කවුද? එතකොට උභාන්සල උත්තර දෙයි ලෞතර බුදුරජාණන් වහන්සේ කියලා. හොඳයි ඊළඟට ශාස්ත්‍රූරයා අහගෙන ඒගොල්ලෝ නිකන් ඉන්නේ නැහැ. හොඳයි ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ මොනවද දේශනා කරන්නේ? මොනවද අදහස් කරන්නේ? මොනවාගේ ධර්මයක්ද ශ්‍රාවකයන්ට කියලා දෙන්නේ කියලා ඇහුවොත් උත්තර දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. බලන්න ඉතින් අර පවුලක ලොකු අයියා වගේ පරිවත් මහරහතන් වහන්සේ මේ ශ්‍රාවෙන් වහන්සේලාගෙන් අහනවා ඒ වගේ ඈත ප්‍රදේශයකට ගියාම එහි ඉන්න පඬිවරු සමන ගෘහපති බ්‍රහ්මණ කප්පය කවුරු හරි ඥානවන්ත පිරිසක් ඇවිල්ලා ඇහුවොත් ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රඥ වහන්සේ මොනවද දේශනා කරන්නේ මොන වගේ අදහසක්ද දරන්නේ කියලා ඇහුවොත් උත්තර දෙන්න පුළුවන්ද කියලා. ඒ විලාමයේ බිත්තුන් වහන්සේට පොහොදුන් පිරිසක් උන්වහන්සේලා කියනවානේ ස්වාමීනි ඒකට නම් උත්තර දෙන්න අපි දන්නේ නැහැ. පෙරවත් මහරහතන් වහන්සේ අපට මේක කියලා දෙන්න දැන් විවේකයක් නැත්නම් අපි පස්සේ හරි පෙරවත් මහරහතන් වහන්සේ ළඟට එන්නම් මේ ගමනේ අන්ධකාරය. ඉතින් පෙරවත් මහරහතන් වහන්සේ වදාරනවා මේ අහන ප්‍රශ්න වලට අත්නෝමතික අදහස් නැතුව බුදුරජාණන් වහන්සේගේ දේශනාවම කියන්න බැරි නම් ඔබ වහන්සේලා මහා කරුණිකානන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන පිරිසක් වෙනවා. බලන්න දැන් මේ දේශනාව හරියට ඉගෙන ගන්න නැතුව Tamanට හිතෙන හිතෙන දේවල් දේශනා කරන්න ගිහිල්ලා තමයි අද මේ හැම ප්‍රශ්නයක්ම ඇති වෙලා තියෙන්නේ. දැන් පින්නතුලා දානවා. ඉතින් ඔන්න ඒ විවිධ අදහස්. ඉතින් ඇත්තට මේකෙන් අමාරු වෙටෙන්නේ සද්ධාවන්ත ශ්‍රාවකයෝ. ඒ එක දේශකයෙක් කියන මෙහෙම කරන්න කියලා, තව දේශකයෙක් කියන මෙහෙම කරන්න කියලා. තව කෙනෙක් කියන භාවනා කරන්න කියලා, තව කෙනෙක් කියන එපා කියලා. ඉතින් සැබෑවත් ශ්‍රාවකයෝ ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. නමුත් බලන්න පින්නතුනේ මේ වගේ ප්‍රශ්න ඉදක් තිබිලා තියෙනවා. දැන් මේ විසුන් වහන්සේලා හැම යන්න ගියාම සරියුත් මහරහතන් වහන්සේ බලන්න කොච්චර කල්පනාකාරීව මේ විසුන් වහන්සේට මේක කියලා දෙනවද? ත්‍රිවිධාවේ සරියුත් මහරහතන් වහන්සේ මේ විසුන් වහන්සේට කියනවා ඒ වගේ ඒ ප්‍රදේශයේ ඉන්න පඬිවරු ඇවිල්ලා ඇහුවොත් මොකද්ද තථාගතයන් වහන්සේගේ අදහස මොනවද දේශනා කරන්නේ කියලා ඔබ වහන්සේට උත්තර දෙන්න ඕන අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙන්නේ තණ්හාව නැතිකරන්න කියලා කියන්න ඕන කියලා. චන්දරාගය නැතිකරන්න මේ බුදුරජාණන් වහන්සේගේ හැම දේශනාවක්ම තියෙන්නේ චන්දරාගය නැති කරන්න. චන්දරාගය නැති කරා නම් ආශාව නැති කරා නම් කැමැත්ත නැති කරා නම් මේ ප්‍රශ්නය ඉවරයි. ඒ වෙලාවේ බිතුන් වහන්සේලා බොහෝම සතුටු වුණා. ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ වදාරනවා ඔබ වහන්සේලා ඔහොම උත්තර දුන්නාම ඒ පඬිවරු හා ඇත්තද කියලා ඒක අහලා නිකන් ඉන්න ඇතෝ. නැවත ඔබ වහන්සේලාගෙන් පෙරලා ප්‍රශ්නයක් අහන්න පුළුවන් මොකක් පිළිබඳව තියෙන කැමැත්තද කුමක් පිළිබඳව තියෙන චන්දරාගයේද ආශාවද බුදුරජාණන් වහන්සේ නැතිකරන්න කිව්වේ කියලා අහන්න පුළුවන්. එතකොට වහන්සේට උත්තර දෙන්න ඕන කොහොමද? අපේ බුදුරජාණන් වහන්සේ මේ පංච පාදානස්කන්ධය කෙරෙහි තියෙන කැමැත්ත, චන්දරාගය, ආශාව නැතිකරන්න කියලා තමයි අපට කියලා දෙන්නේ. මෙන්න තුනේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, ඒ වගේම විඥාන උපාදානස්කන්ධය කියන මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන ආසාව චන්ද රාගේ නැති කළා නම් මේ ලෝකයේ පින්නතුනේ අපිට අතහරින්න දෙයක් නැහැ. එහෙනම් අපේ මේ තියෙන මේ බම්බයක් සම්බන්ධ තියෙන මේ ශරීර කූඩුවට තියෙන ඇල්ම අතහැරුණා නම් ඔක්කොම ප්‍රශ්න ඉවරයි. එහෙනම් අපි ඇහෙන් නිදහස්, කනෙන් නිදහස්, ඊළඟට නාසයෙන් නිදහස්, දිවෙන් නිදහස්, කයෙන් නිදහස්, හැම දෙයකින්ම නිදහස්. එතකොට බලන්න දැන් මේ ප්‍රශ්නේ දැන් පින්නට මතකයි මොකද්ද බුදුරජාණන් වහන්සේගේ අදහස කියලා ඇහුවා තණ්හාව නැති කරන්න කියලායි කියලා දෙන්න කිව්වා එහෙනම් නැවත පෙරලා ප්‍රශ්නයක් අහනවා කිව්වා මොකක් පිළිබඳව තියෙන තණ්හාව දුරු කරන්න කිව්වේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන තණ්හාවයි බුදුරජාණන් වහන්සේ දුරු කරන්න කිව්වේ එතකොට පින්නතනේ අපි දැන් පංච උපාදානස්කන්ධය පිළිබඳව කෙටියෙන් මේ වෙලාවේ ඉහිපත් කරගන්න ඕන. මේක තමයි අපේ ලෝකය. මේ ටික අල්ලගත්තා නම් අපි සියල්ලම අල්ලගත්ත වෙනවා. රූපපාදානස්කන්ධය කියලා කිව්වහම රූපය කියලා කියන්නේ දැන් අපේ මේ පේන කය කියලා හිතන්නකෝ. රූප කියන එකේ තේරුම මොකද්ද? රූපපතියේදී රූපං දැන් බුදුරජාණන් වහන්සේ වදාारणා රුප්පකීතිකෝ භික්ඛවේ තස්මා රූපක් රූපන්ති උච්චති රූප කියලා කියන්නේ වහා වෙනස් වෙන ඒවාට සීතලෙන් උණුසුමෙන් බඩගින්නෙන් පිපාසයෙන් නැති මధుරවන්ගෙන් විනාශ වෙන දෙයක් නේ දැන් අපේ මේ කරද කය නේද මේක විනාශ වෙන්නේ නැද්ද විනාශ වෙනවා එතකොට මේ රූප හැදලා තියෙන්නේ මොන වගේද පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන්. ඒත් පඨවි කියන්නේ පද ගතිය. දැන් අපිට පේන දේවල් අපි ලොකු ගැඹුරකට යන්න අවශ්‍ය නැහැ. අපිට දැන් මේ ශරීරයේ පද ගතියෙන් පේන දේවල් මොනවද තියෙන්නේ? කෙස් තියෙනවා. ලොම් තියෙනවා. නිය තියෙනවා. ඊළඟට දත් තියෙනවා. සම තියෙනවා. ඊළඟට මස් තියෙනවා. ඊළඟට පින්නතුනේ නහර ඇට ඇට මිදුළු වකුගඩු ඊළඟට හදවත අක්මාව තෙනහළු ඊළඟට පින්නතුනේ කුඩා බඩවැල් මහා බඩවැල් ඊළඟට අසුචි මේවා තමයි මේ ශරීරයේ තියෙන හදගතියෙන් මුක්ත දේවල්. අපි එහෙම අටවිපැත්ත පේටික හිතමු. ඊළඟට ආපෝ ආපෝගතයටයි කියන්නේ මොනවද? වැගිරෙන දේවල්. පිට සේම ඊළඟට සෝතු මූත්‍ර ලේ මෙන්න මේ වගේ පින්නතුනේ ඒ දහඩිය ආදී වැගිරෙන දේවල් තමයි ආපෝ කුඩසට යන්නේ. ඊළඟට මොනවද? තේජෝ. තේජෝ කියලා කියන්නේ මේ ශරීරයේ තියෙනවා දැන් ආහාර ගත්තාම ඒවා දිරවන්න. ඒ තියෙන ඒ තේජ ගතිය, උෂ්ණ ගතිය. මේවා මේ ශරීරයේ තියෙනවා දැන් අපි කාපු විපු දේවල් දිරවන්න. ඊළඟට අපේ මේ ඉන්ද්‍රියන් මුහු කුරා යන්න මේ තේජෝ ධාතුවෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඊළඟට පින්නතුණු වායෝ ධාතුව කියලා කියන්නේ මේ වායු ස්වභාවය. දැන් උගුරට එන වාතයක් තියෙනව නේද? දැඟ පුරාම වාතයක් තියෙනවා. ඊළඟට උද්දංගම වාතය, අදෝගම වාතය, ඊළඟට ආස්වාද ප්‍රාස්වාද වාතය නේද? දැන් ඇත්තට මේ ආස්වාද ප්‍රාස්වාද කියන්නේ කයක්නේ. එනේ කාය සංකාර කියන්නේ. එතකොට බලන්න එතකොට මේ ආපෝ ගතියට අයිති වෙන්නේ මෙන්න මේ මේ වායු ස්වභාවය. එතකොට දැන් පින්නතුලාට මේ රූපස්කන්ධය කියන කියන පොඩි චිත්‍රයක් හිතේ තියෙනවා. මේක සාමාන්‍ය ඕන වෙලාවක නැතිලා යන්න පුළුවන්. පුංචි නබුරේකට පුළුවන් මේ පිනතුනේ සද්දන්ත ශරීරයක් එකපාර වටන්න නේද? එහෙමනම් මේ කොහොම හිටියත් මේක මොනවා හරි උපද්‍රවකින් ද වැඩි ඕන නැහැ. මේ රූපේට රූපේ පවතින ආහාරයක් නිසානේ. ආහාර දෙන්න පිටුවක් නේද පවතින්නේ? පවතින්නේ නැහැ. එහෙමනම් පින්නතුනේ මේක රූපපතිවිච රූපං කියන එකෙන් තියෙන වහා වෙනස් වෙනවා. අනිත් එක බලන්න ඉතින් දැන් පුංචි කාලේ ඉඳලා අපි පුංචි ඡායාරූප ටිකක් තියාගත්තොත් එකම පුද්ගලයාගේ මොන අවුරුදු මාසෙන් ෆොටෝ එකක් තියෙනවා. අවුරුද්දෙන් ෆොටෝ එකක් තියෙනවා. ඊළඟට තියෙන අවුරුදු 5න් 10න් ඊළඟට අවුරුදු 30න් 40න් ඊළඟට අවුරුදු 60 වෙනකොට ඉතින් පේනවනේ රුක්පතිතු රූපං කියන එක සක්සුදක් වගේ පේනවා නේද? දැන් මම මෙතන බණ කියනකොට දැන් මට මේ රූපයේ විවිධත්වය හොඳට පේනවා. මොකද එක එක්කිනා එක එක වයස් සීමාවල ඉන්න. එතකොට කොහොම වුණත් මේක විනාශ වෙනා යන එකක් තමයි රූපය කියලා කියන්නේ. ඒකට මේකට තියෙන සංදරාගයයි නැති කරන්න කිව්වේ. මේකට තියෙන කැමැත්තයි නැති කරන්න කිව්වේ. හැබැයි කටින් කියන තරම් එක ලේසි වැඩකුත් නෙවෙයි. ඒක අපි දැන් මේ දේශනාවේ අවසානයේ පින්නතුලට මේ වැඩපිළිවෙල පැහැදිලි කරන්නම්. එහෙනම් රූපය කියන එක දැන් මෙයාට තේරෙනව නේද? වේදනාව කියන්නේ මොකද්ද? වේදනා ස්කන්ධය. දැන් අපි ওই පංච උපාදාන ස්කන්ධයේ මුලින්ම අහනකොට වේදනා ස්කන්ධය කියලා කිව්වම ලොකු බරට දැනෙන හිතට නේද? බලපුවාම තියෙන ඇති දෙයක් නෑ නේද? ඇති දෙයක් නෑ කියලා කියන්නේ මේක චෛතසිකයක්. කියන්නේ වේදනා ස්කන්ධය කියලා කියන්නේ සිතුවිල්ල. වේදනා කියන්නේ චෛතසිකය. දැන් අපතහ වෙන දෙයක් න ะ රූපේ නම් පේන්නවත් වෙන වේදනාව වෙන එකක්ද? ඒක මානසික ස්වභාවයක්. වේදනා ස්කන්ධය කියලා කියන්නේ. වේදනා ස්කන්ධය කියන එකේ තේරුම තමයි වේදේති කෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. එතකොට පින්නතුනි වේදනා ස්කන්ධය කියලා කියන්නේ විඳිනවා විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ඔය පුරුදු වෙලා තියෙන්නේ විඳිනවා දැන් අපි දැන් විඳිනවා කියලා කියන්නේ ගොඩාක් දුරට දුකක් විඳිනවා නම් විතරයි නේද? දැන් බලන්න මොකක් හරි ප්‍රශ්නයකට මැදි වෙලා මහා වේදනාවකින් ඉන්නකොට මම ලොකු වේදනාවකින් ඉන්නේ කියනෝ නේද? හැබැයි සැප විඳිනකොට කියනවද මම මේ වේදනාවකින් ඉන්නේ කියලා? එතකොට කියන්නේ නැහැ. හැබැයි මෙතන වේදනාව කියන්නේ දුක් විඳින එකට විතරක් නෙවෙයි. අපි විඳින වේදනාව තමයි දුක, දුක් වේදනාව විඳිනවා, සැප වේදනාව විඳිනවා, මධ්‍යස්ථ වේදනාව විඳිනවා. එන වේදනා ස්කන්ධය කියන එක පරලෝම විතර දාගන්න ඕනේ මේ විඳිනවා විඳිනවා කියන එක තමයි වේදනා ස්කන්ධය කියන්නේ මොනවද විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනා විඳිනවා. එතකොට පින්නතන මේ වේදනාව හටගන්නේ ස්පර්ශයෙන්. ඇහැයි රූපයයි හිතයි එකතු වුණාම ඒකතුවට කියන ස්පර්ශය කියලා. ඒ තුන එකතු වුණාම වේදනාවක් අපි විඳිනව නේද? ඇහැ රූපයක් දැක්කාම එක්ක සැප වේදනාව දෙනවා. මේ සරලව මෙහෙම තේරුම් ගන්න. ඇහක් තියෙනවා රූපයක් තියෙනවා. පිටත් එකතු වෙනවා. රූපයක් දකිනවා. රූපයක් දැක්කහම අපි කැමති දෙයක් නම් දැක්කේ සැප වේදනාවක්. අකමැති දෙයක් නම් දැක්කේ දුක් වේදනාවක්. ඔය හැම වෙලේම දකින දේවල් දැක්කනම් 아무තු සැපේකුත් නැහැ. 아무තු දුක දුකකුත් නැහැ. දැන් තමන්ගේ ගෙදර ඉස්සරහා තාලේ තියෙන ඒ පුටු සෙට් එක ඊළඟට ඔය තියෙන අනිත් අනිත් දේවල් හැමදාම දැකලා පුරුද්දට මොක දැක්කම අමුසතයක් නෑ නේද? අමුතු දුකකුත් නෑ. ඒ වගේ මධ්‍යස්ථ ස්වභාවයේ ඒ විදිහටවත් අපි තේරුම් ගමුකෝ. එතකොට බලන්න අපි කැමති පුජ්‍යලේ දැක්කොත් ඕන එකපාරම සාමයා ඇවිල්ලා කියලා තියෙන ලොකු සතුටක් ඇති වෙනවා. ඒකට අපි විඳිනවත් අපයක්. නේද? අපි කනයි, ශබ්දයයි, හිතයි එකතු වුණා. මේකට නිස්පර්ශය කියන්නේ. ඉතින් අපි හිතමු අපි කැමරාවක සින්දුවක් අහනවා. දැන් මිනිස්සු කියන්නේ ඒ ගීතේ හරි ලස්සනයි. මම මේ ගීතේ ඉස්සර ගීතනම් රස විඳින්න පුළුවන් කියලා. එහෙම කියනෝ නේද? අය බලන්න එතකොට විඳිනකොට මොකද වෙන්නේ? සංහව ඇති වෙනවා. එහෙමනම් මේ වේදනා ස්කන්ධය කියලා කියන්නේ විඳිනවා විඳිනවා කියන එක. ඒක පැපරෙන්නත් පුළුවන්, දුක් විඳින්නත් පුළුවන්, මධ්‍යස්ථ වේදනාව දෙන්නත් පුළුවන්. හැබැයි ධර්මය දන්නේ නැති, ධර්මයේ ගලපඬ දන්නේ නැති, යෝනිසෝ මනසිකාරයක් නැති හැම කෙනාටම පින්නතුන මේ විඳිනකොට අකුසල්මය ඇති වෙන්නේ. ලස්සන දෙයක් දැක්කොත් ලෝභය ඇති වෙන්නේ. අපි අකමැති දෙයක් දැක්කොත් ද්වේෂය ඇති වෙන්නේ. මධ්‍යස්ථ දෙයක් දැක්කත් යෝනිසෝ මනසකාරය පුරුදු කරලා නැති කෙනාට අකුසලයක් තමයි ඇති වෙන්නේ. ඒක බලන්න මේ පංච උපාදානස්කන්ධයේ අකුසල් ගොඩක් ඉතින් ඕකේ එන්නේ නේද? එහෙමනම් මේ වේදනාව මේ වේදනාවට තියෙන චන්දරාගය නැතිකරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙන්නේ. මේක බොහොම තීක්ෂණ තනක්. දැන් බලන්න අපි මේ ශාසනයේ පින්නතුනේ මේ තථාගත ධර්මයේ තුල කිසිම දෙයක් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකනේ මේ ධර්මයට පටිච්ච සමුප්පාදය කියන්නේ. එහෙනම් මේ ධර්මයේ ආ ඉබේ සිද්ධ වෙලා මන් දන්නේ එහෙම එකක් නැහැ. මේ ධර්මයේ තුල හැම දෙයක්ම සිද්ධ වෙන්න හේතුවක් තියෙනවා. වැඩි ඕනේ අපි දැන් මේ ඇහෙන් රූපයක් දකිනවා කියලා හිතන්න. කැමති රූපයක් දකින්නේ සංසාරේ කරපු කුසල විපාකයක් නිසා. අකමැති රූපයක් දකින්න සංස්කාරය කර අකුසල විපාකයක් නිසා. එතකොට බලන්න අපි සංස්කාරයේ කුසල් කළ ලස්සන රූපයක් දැක්කහම ඒක දැක්කට පස්සේ ඇති වෙන කුසලයක්ද අකුසලයක්ද? සංස්කාරයේ කුසල් කරලා කැමති රූපයක් දකිනවා. දැන් අපි හිතමු දැන් අම්මා කෙනෙකුට තමන්ගේ දරුවෝ දැන් මාස ගානක් කොහේ හරි ඉඳලා ඔන්න දරුවා එනවා. දරුවා එනකොට කියන්නේ දරුවා දකිනකොට අම්මා තාත්තට ඊට වඩා වැඩි දෙයක් නැහැ නේද? ඒකේ දරුවාගේ දැක්ම එක කුසලයක් කරලා තමයි ඒක ඇත්තට මේ දකින්නේ. ඒ දරුවා දැක්කහම කුසලයක්ද වෙන්නේ කුසලයක්. ඇත්ත වශයෙන්ම කුසලයක්. ඒ කියන්නේ දරුවට බැඳෙනවානේ. ලෝභය කියන්නේ අකුසලයක් නෙවෙයිද? අකුසලයක්. එතකොට බලන්න පින්නතර මේ සංසාරේ ස්වභාවය කුසල් කෙරුවත් අපිට බේරුමක් නැහැ. අකුසල් කෙරුවත් අපට බේරුමක් නැහැ. හැබැයි මේකෙන් කියන්නේ කුසල් කරන්න එපා කියන එක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුසල් කරන්න බය වෙන්න එපා. කුසල් කරන්න බය වෙන්න එපා. දැන් බලන්න මේ කුසල් කරනකොට දැන් ඒ විදිහේ රූපයක් දැක්කහම අපිට ප්‍රිය රූපයක් දැක්කත් අකුසල් ඇති වෙන්නේ අකමැති රූපයක් දැක්කත් ද්වේෂය ඇති වෙනවා. ඒ දෙකම අකුසල්. හැබැයි ධර්මයේ දන්න කෙනාට යෝනිසෝ මනසකාරය හොඳට ගලපන්න පුළුවන් කෙනාට එයාට කුසල් කරලා ලස්සන රූපයක් දැක්කත් කුසල් අවලස්සන රූපයක් දැක්කත් කුසල් අපි හිතමු ලස්සන රූපයක් දැක්කා දැක්කා එක පාරමකින් පුහුදුන් ගතියට පුතර්ජන ගතියට ඇදිලා යනවා හැබැයි යාට යෝනිසෝ මනසකාරයෙන් ආයතන මේකත් අනිත් කියලා යනවනේ ඒක එහෙම කුසල්. අපි හිතමු දැන් අකමැති රූපයක් දැක්කා. අකමැති අපවිත්‍ර දෑ ටිකක් දැක්ක කියලා හිතන කුණු වෙච්ච දෙයක් සතෙක් කුණු වෙලා ඉන්නව දැක්කා. එහෙම දැක්ක ගමන් අර චී කියලා තින් හිතේ. ඇති වෙන්නේ දේශය. ශෝකය කියන දේශයමනේ. ඒ වෙලාවේ මෙයා හිතුවනම් එයාට යෝනිසෝ මනසිකාරයේ ධර්මයේ දන්න කෙනා අනේ තින් මගේ ශරීරෙත් තියෙනවනේ. මේ ශරීරෙත් කුණු වුණා නම් ඔහොමනේ. කියලා හිතපු ගමන් කුසල්නේ. අර බලන්න ධර්මයේ දන්නවා නම් පින්නතුනි කුසල් මවන්න පුළුවන්. ඔය ගිහි ජීවිත ඔය විදිහටම කරගෙන යන්න පුළුවන්. කිසිම බාධාවක් නැහැ. ධර්මයේ දන්නවා නම් යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් කුසල් මවන්න පුළුවන්. හැම තත්පරයේම කුසල් වලින් ගත කරන්න පුළුවන්. මොකද මේ කුසල් කියලා කියන්නේ මේ ඇහැට පේන දැන් මේ බණහන එක දැන් මේ කවුරු හරි පිටින්දර බලා ඉන්නකොට අනේ අරගොල්ලෝ බොහොම සද්ධාමෙන් බණ අහනවා කියලා පෙන්නේ. දැකලා මේ පිරිස දැකලා මේගොල්ලෝ කුසල් කරගන්නවා කියලා හිතන්න බෑ නේද? දැන් මේගොල්ලෝ කුසල් කරගන්නවා කියලා දැනගන්න පුළුවන් තමන් තමයි. දැන් මෙහෙම ඉඳගෙන මගේ දිහා බලාගෙන සුදු ඇඳගෙන මෙහෙම බණ අහනකොට මට කියන්න පුළුවන් දෙක එල්ලේම මෙයත් ඔක්කොම කුසල් සිතින් බණ අහනවා කියලා. මේ වෙලාවේ කය මෙතන කියලා හිත gedara තියන්න දෙද්ද? පුළුවන්. ද යන ගමන් කරගෙන යන්න ඕන වැඩ ටික හිත ඉතාලින්න පුළුවන්. එතකොට බලන්න පින්නතර මේ කුසලයේ කියන්නේ ක්‍රියාව නෙවෙයි. ඒ ක්‍රියාව හා සම්බන්ධ වන චේතනා සමුදායයි කුසලයේ කියලා කියන්නේ. දැන් මේ බණ අහන වෙලාවේ අලෝභ, අදේශ, අමෝහ කියන කුසල මූලයන්ගෙන් සිත පුරවාගෙන සිත නෙළුම් මලක් වගේ තබාගෙන අනේ මේ වටිනා දෙයක් අපි මේ ඉගෙන ගන්න කියන ශ්‍රද්ධාවෙන් මේ ටික ඇහුවොත් කුසල. එහෙම නැතුව කය මෙතන කියලා හිත කොයි හරි තිබ්බොත් ඒක කුසල් බවට පත් වෙන්නේ නැහැ. එහෙමනම් පින්නතුනේ වේදනා ස්කන්ධය කියන්නේ ඇත්තටම බලපුවාම අකුසල් ඇති වෙන තැන. එහෙමනම් වේදනා ස්කන්ධයේ තියෙන චන්ද්‍රාගය දුරු කරන්න එක තමයි කියන්නේ. සංඥාව සංඥා ස්කන්ධය කියන්නේ මොකක්ද? සංඥා කියන්නේ চৈতසිකයක්. සංජානාතිකෝ භික්කවේ සංඥාති උච්චති. සංඥාව කියලා කියන්නේ ඇත්තටම හඳුන ගන්නවා හඳුන ගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥාව කියලා කියන්නේ. මොනවද අපි හඳුන ගන්න? ඇහෙන් රූප හඳුන ගන්නවා. කනෙන් ශබ්ද හඳුනා ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගන්නවා. දිවෙන් රස හඳුනා ගන්නවා. ඒ වගේම පින්නතුනේ කයෙන් පහස හඳුනා ගන්නවා. එතකොට දැන් බලන්න දැන් අපි ආ මේ මගේ ලොකු පුතා කියලා හඳුනා ගන්නවා. මේ ලොකු දුව කියලා හඳුනා ගන්නවා. මේ බාප්පා, මේ පුංචි අම්මා. මේ විදිහට හඳුනා ගැනීමේ ස්වභාවය තමයි පන්නාව කියලා කියන්නේ. මේක චිතුවිලි මාත්‍රයක් නේද? එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සංඥාව කියලා කියන්නේ හරියට මිරිඟුවක් වගේ. මිරිඟුවක ස්වභාවය මොකක්ද? මිරිඟුවක ස්වභාවය තමයි ඇත්ත වගේ පේනවා හැබැයි ගිහිල්ලා බලනකොට ඇත්ත නෙවෙයි. දැන් බලන්න අපි මේ පාර පාරේ යනකොට මහා පාරේ දවල් 12ට එකට වාහනයක යනකොට කෙලින් පාරක අපට පේනවා ඈත පාරේ වතුර වගේ තියෙනවා. මේ අතු දැකලා ඇති. හැබැයි වාහනේ ළඟට ගිහින් බලන වතුර නැහැ. අන්න ඒ වගේ එකක් තමයි මේ සංඥාව අපි හඳුනගන්න විපරීත විදියට. මම, මගේ, මගේ කියලා කියන හඳුන ගන්නවා. නමුත් එහෙම දෙයක් එතන නැහැ. එහෙමනම් මේ සංඥාව කියලා කියන්නේ හඳුන ගන්නවා කියන්නේ හඳුන ගන්නත් සංඥා ස්කන්ධයකින් තෘෂ්ණාව තමයි ඇති කරන්නේ. සංස්කාර කියලා කියන්නේ සංස්කාරය කියලා මෙතන විශේෂයෙන් කියන්නේ පින්නතුන් චේතනා. අපි චේතනා පහල කරලානේ හැමදේම කරන්නේ නේද? අපි ක්‍රියාත්මක වෙන්නේ මේ චේතනා හරහා. මේ චේතනා වලට තමයි මෙතන සංස්කාරස්කන්ධය කියලා කියන්නේ. ඇත්තටම අපි මනසින් ක්‍රියාත්මක වෙන්නේ පින්නතුනේ මේ මානසිකව ඒ ක්‍රියාත්මක වීම තුළින් තමයි අපි කායිකවත් මානසිකවත් ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ චේතනා නිසා. දැන් බලන්න නැත්නම් අපි ක්‍රියාත්මක වෙයිද? නෑනේ. අපිට සිතුවිල්ලක් ආවොත් නේ ප්‍රාර්ථක වෙන්නේ. දැන් මලකට තරහක් එනවා. එතකොට කය වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. අපිට රාගයක් ඇති වෙනවා. කය වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. එතකොට බලන්න අර මානසික ස්වභාවයෙන් තමයි අපි වෙනස් වෙන්නේ. උතුරු මේ චේතනාවක් ඒකයි මම කිව්වේ චේතනාවෙන් තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. උතුරු මේ චේතනාවලට අපි කියනවා මොකද්ද? සංස්කාර කියලා. එහෙනම් ඕක තමයි සංස්කාර ස්කන්ධය. ඕකත් සිතුවිල්ල. එතකොට බලන්න මේ කරඩ කය නිකන් තිබ්බට මේ ඉතුරු රැළ ටික ඔක්කොම තියෙන්නේ මානසික ස්වභාවයන්ගෙන් නේද? ඊළඟට පින්තු විඥාන ස්කන්ධය. විඥාන ස්කන්ධය කියලා කියන්නේ විශේෂයෙන් දැනගන්නවා කියන එක. දැන් හැයි රූපයයි හමුණහම රූප දක්නකොට ඒක දකින්න උපකාර වෙන්නේ විශේෂයෙන් දැනගන්න ස්වභාව විඥාන ස්කන්ධය. දැන් බලන්න කොතනද විශේෂයෙන් දැනගැනීම ඇති වෙන්නේ? ඇති ඇති වෙනවා. ඇති ඇති වුණාම ඇහැ රූපය එකතු වුණාම මොන රූප පේනවා ඒ විඥාණයෙන් තමයි කර්තව්‍ය සිද්ධ වෙන්නේ. එහෙනම් විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානස්කන්ධය කියලා කියන්නේ. එතකොට මේ වේදනා, සංඥා, චේතනා මේවා එකට යන දේවල්. මේ ධර්ම එකපාරම පින්නතුනේ අපිට අවබෝධ වෙනවා කියලා දැන් මේ වගේ පංච පාදාන ස්කන්ධය වගේ දේවල් එකපාරම මේ ඔළුවට යනවා කියලා හිතන්න එපා. එහෙම ගියේ නෑ කියලා කලකිරෙන්නත් එපා. දැන් බලන්න මෙයක් අන්න තේරෙනවා. දැන් අපි මුල්ම කාලේ සරල බණ අහන්න ඇති. සරල බණ අහනකොට දැන් ටික කාලයක් යනකොට හදැමිය ඕන අපි ටිකක් ගැඹුරු ඕන. අර බණ පියවරෙන් පියවර. එදා සරල බණ ඇහුවේ නැත්තම් අද අපිට ටිකක් ගැඹුරු බණ අල්ලන්නේ නැහැ. එහෙනම් මේක බණ අහගෙන අහගෙන යනකොට අන්තිමට තින් ගැඹුරු ධර්මයේ පරිසම්පාදයේ අභිධර්මය හැබැයි අරක මුල ඉඳලා පියවරෙන් පියවරට එන්න ඕනේ. එහෙම ආව නැත්නම් අපිට ඕන ගැඹුරු ධර්මය කියලා ගැඹුරු ධර්මය අල්ලන්න ගියාට එහෙම අල්ලන්න බෑ. එහෙමනම් දැන් කොටින්ම තේරුම් ගන්න මේ අපිට පේන්න තියෙන රූපය අනිත් ඊතුරු නාමක ඒ ඛණ්ඩ හතරම මේ මානසික ස්වභාවය. ඒ සිතේ ක්‍රියාකාරීත්වය. චිත්තචෛතසික. සිත සහ සිතුවිලි. ඒතකොට බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මෙන්න මේ පංචපාදානස්කන්ධයේ කෙරෙහි තියෙන සංගරාගය නැතිකරන්න කියලා තමයි අපේ භාග්‍යතුන් වහන්සේ අපට උගන්වන්නේ කියලා අර ශ්‍රමණ පඬිතයන්ට, ගෘහපති පඬිතයන්ට, කස්සිය පඬිවරයන්ට ඒ ඕනම පඬිතුකුට උත්තර දෙන්න කියලා කිව්වා. ඒක සරියුත් ස්වාමීන් වහන්සේ කියනවා එහෙම උත්තර දුන්නාම ආ ඇත්තද කියලා ඒකන කටහගෙන ඉන්නේ නෑ නැවත පෙරලා ප්‍රශ්න කරනවා. ඒගොල්ලෝ අහනවා කවර ආදීනවයක් දැකලාද මේ පංච පාදානස්කන්ධයට තියෙන තෘෂ්ණාව නැති කරන්න කිව්වේ කියලා අහනවා. ඒ බලන්න කොච්චර සරියුත් මහරහතන් වහන්සේ මේ ලිප්තුන් වහන්සේට මේක කියලා දෙනවා. ඇත්තටම අද උනත් මේ සූත්‍ර දේශනා හරියට කියවුවනම් පින්නතුනි ඔය එක එක වාද තියෙන්නේ. නැහැ දැන් මේ දේශනාව පැහැදිලිවම තියෙනවා. අපිට මේකට ඇල්පෙනිස්ටක දෙයක් මේ ධර්මයට එකතු කරන්න දෙයක් නෑ අපට. අපිට තියෙන්නේ මේ ධර්ම ඉගෙනගෙන තේරෙන භාෂාවෙන් කියලා දෙන එක විතරයි. අමුතුවෙන් අපි දේවල් මට මේ මේ තේනවා. මෙහෙමයි මේක වෙන්නේ. මෙන්න මෙහෙමයි කියලා අමුතුවෙන් මේකට දාන්න දෙයක් නෑ මේකේ. ධර්ම ඉගෙනගත්ත කෙනෙකුට තේරෙනවා මේ ධර්මයේ තුල මේ සියල්ලම තියෙනවා. චත්තනෝ මතික අදහස් තමන්ගේ අදහස් කියන්න ගියාම තමයි ධර්ම විකෘති වෙන්නේ. එහෙමනම් කවර ආදීනවයක් දැකලාද කියලා එහෙම අහපුවාම කොහොමද උත්තර දෙන්නේ? දැන් බලන්න පින්තෙන් රූපයට අල්මක් තියෙනවා. නෑ අල්මක් තියෙනවනම් ඔතනින් අරුබුදේ නේද? අල්මක් තියෙනවනම් ඔතන තමයි විනාශය. ලෝකයේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අල්ම. එකක් හොඳට තේරුම් ගන්න ඕනේ. ඇල්ම අතහැරියා නම් ඔක්කොම ප්‍රශ්න ඉවරයි. දැන් මේ රූපයට තියෙන ඇල්ම අතහැරියා නම් රූපයට මොකක් වුණත් ප්‍රශ්නයක් තියෙනවද? නෑනේ. දැන් බලන්න පින්නතර මේක හොඳට තේරුම් ගන්න. දැන් අපි හිතමු දැන් ඒ කාලේ රහතන් වහන්සේ නමක් වැඩ ඉඳලා තියෙනවා. ඒ රහතන් වහන්සේ මම හිතන්නේ සර්පෙක් දෂ්ට කළා. උන්වහන්සේට තේරුණා දැන් වැඩි වෙලාවක් උන්වහන්සේ ජීවත් වෙන්නේ නැහැ බොහොම අභාවතාවයකටපත් වුණා. අනිත් ස්වාමීන් වහන්සේලාට කිව්වා මෙන්න මේ කය මාව ගිහිල්ලා අන්නර පිළිකන්න තියෙන වැස්ස උඩින් තියන්න කියලා. ඉතින් උන්වහන්සේ වෙලාවට කිව්ව මේක හරියට මේ බොල් ඊ ටිකක් වගේ කියලා මේ කය සිරිලා යන එකක් කියලා. උන්වහන්සේට එහෙම කියන්න පුළුවන් උනේ ඇයි? මේ රූපයට උන්වහන්සේගේ බැඳීමක් නැති නිසා. දැන් බලන්න අපේ පොන් අපේ ඇඟිල්ල සුට්ටක් ඇතෙනවා. අපි අයියෝ කියලා කෑ ගහලා නේද මේ ගොඩක් ගියා නේ? ඉතින් මොයේ පිට විලාප තියෙන. ඇයි මේකට බැඳීම අපේ තියෙනවා. එහෙමනම් මේ ඡන්ද රාගයේ අයින් කරා නම් ප්‍රශ්නේ ඉවරයි. දැන් බලන්න පින්නතුනේ ඇලෙන දෙයක්. මේ බාහිර ලෝකයේ උනත් අපි කැමති දෙයක් තියනවා කියලා කියන එතන දුකනේ තියෙන්නේ. හිතන්න ගෙවල් 10ක් තියනවා කියන දුක් 10ක් නෙවෙයිද? දැන් මේ ලෝකෙ කොච්චරක් කෝටි ප්‍රකෝටි ගාණක් ගෙවල් තියෙනවා අපිට ප්‍රශ්නයක් තියෙනවද? හැබැයි අපිට ගෙවල් තිබ්බොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. එතකොට බලන්න දැන් කොච්චරවත් ලෝකෙ මිනිස්සු මැරෙන අපිට ප්‍රශ්නයක් තියෙනවද? අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි චන්ද්‍රාගයෙන් කැනැත්තෙන් ඉන්න කෙනෙක් මැරුණොත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් බලන්න අර භද්‍රක ගාමිණී කියන තරුණයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඇහුවන ස්වාමීනි මට මේ දුකේ හට ගැනීම කියලා දෙන්නකෝ කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අදාළ දැන් ඔයා ඉන්න උරුවෙල කප්ප කියන ගමේ ඉන්නවද කියලා ඇහුවා මේ සමහර මිනිස්සු මැරුණාම ඔයාලට දුකක් ඇති වෙන මිනිස්සු ඉන්නවද කියලා ඇහුවා. මෙයා ටිකක් කල්පනා කරලා කියන ඔව් ස්වාමීනි අපේ ගමේ ඉන්නවා සමහර අය මැරුණාම මට හරිය දුකයි. ඒකට විපත්තියක් වුණා මට ගොඩාක් හිතට බලපානවා. මං සමහරට අඬනවා වැළපෙනවා එයාට කරදරයක් වුණාම. හොඳයි උරුවෙල කප්ප කියන ගමේ ඉන්නවද? කාට හරි කෙනෙකුට විපත්තියක් වුණාම, කොටිම මරණයටපත් වුණාම ඔයාට දුක හිතෙන්නේ නැති අය. අපෝ ස්වාමී මෙහෙම අයත් ඕන තරම් ඉන්නවා. ඒ අය උන්නත් එකයි මට මලත් එකයි කිව්වා. එහෙම අය ඕන තරම් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අහුවා ඒක හරි කතාවක්. එකම ගමේ පිරිසකට කරදර වුණාම ඔයාට හිත රිදෙනවා. තව පිරිසකට කරදර වුණාම ඔයාට කිසිම ගාණක් නැහැ. හේතුව මොකද්ද කියලා මෙයාගෙන් ඇහුවා. මෙයා බොහොම ඥානවන්ත කෙනෙක්. මෙයා ටිකක් කල්පනා කරලා තියෙන ස්වාමීන් වහන්සේ මා සිත තුළ තියෙන චන්ද්‍රාගය තමයි මේකට ප්‍රශ්න. එහෙමනම් බලන්න කින්න තුනේ අපිට මේ අර්බුදේ තියෙන්නේ කොතනද? මෙන්න මේ චන්ද්‍රාගය නැත්නම් කැමැත්ත. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේම ලක්ෂණ සමාරක් කියලා දෙනවා මහණෙනි. යම් කිසි තරුණයෙක් නම් කිසි තරුණෙක් තරුණියකට ආදරය කරනවා. බොහොම බැඳීමෙන් ඉන්නවා. දැන් මේ තරුණයාට කෑම කෑවත් පොතක් පතක් බැලුවත් කොහේ හරි ගියත් අර රූපේමයි ඔහු ඇඳිලා තියෙන්නේ. බොහොම දැඩි බැඳීමකින් ඉන්නවා. දවසක් මේ තරුණයාට හිතා ගන්නවත් බැරි විදිහට අර තරුණිය වෙනත් තරුණියගේ අතින් අල්ලගෙන පාර යනවා. එතකොට බිස්සුන් වහන්සේලාගෙන් අහන අර තරුණයාගේ මානසික ස්වභාවය මොකක්ද? අනේ ස්වාමීන් වහන්සේට ගොඩක් කේන්ති යන්න පුළුවන්, දුකේ තියෙන්න පුළුවන්. ඉතින් දැන් මේ තරුණයාට ගොඩක් දුක හිතෙනවා. මෙයා මොකද කරන්නේ? මේ තරුණිය ගාවට ගිහිල්ලා අවවාද කරන, ඒ වගේ වැඩ කරන්න එපා. ආයෙ වගේ දේවල් කරන්න එපා කියලා ඉතින් හොඳටම තරවට්ටු කරනවා. ඉතින් මේ තරුණිය මේක අහන්නේ නැහැ. දැන් මෙයා කාලයක් බලනවා මේ තරුණියගේ ස්වභාවය මේකයි. මෙයා හදාගන්න බැහැ. එයා මොකද කරන්නේ අන්තිමට? මේ තරුණිය කෙරෙහි තියෙන චන්දරාගය නැති කරනවා. කැමැත්ත නැති කරන වැඩක් නෑ. එයා මට හදන්න බෑ කියලා එයා අයින් කරනවා. දැන් මේ බුදුරජාණන්ගේ උපමාවක් විසුණුහන්තරට දේශනා කරන්නේ. ඉතින් එහෙම සම්පූර්ණයෙන්ම හිතින් අයින් කරාට පස්සේ දැන් මෙයා දවසක් පාරේ යනකොට අර තරුණිය අර විදිහම වෙනත් තරුණයෙක් එක්ක අර විදිහට hina වෙවි පාර යනවා. වික්‍රම වහන්සේට මේ අහන මහණෙනි එතකොට අර තරුණයාගේ මානසික ස්වභාවය මොකක්ද? ස්වාමීන් දැන් අර තරුණය හිතින් සම්පූර්ණයෙන්ම අයින් කරලා ඉන්න නිසා චන්දරාගයක් නැති නිසා අර තරුණයාට දුකක් දැනෙන්නේ නැහැ. එහෙමනම් පින්නතුනේ අපි විඳින හැම සෑම දුකක්ම අපි විඳින්නේ මොකක් නිසාද? මේ චන්දරාගය නිසා. ඉතින් එහෙමනම් දැන් කියනවා මෙන්න මේ කවර ආදීනවයක් දැකලාද මේ තන්දරාගේ නැති කරන්න කිව්වේ එහෙමනම් රූපේ ගමු දැන් මේ රූපේ මම කියලා බොහොම ලස්සනට දත් ටික නියපොතු ටික කොණ්ඩේ මුහුණ සම්පූර්ණ බොහොම ලස්සනට ධානය ඉන්නවා බැරි වෙලාවත් මොකක් හරි විපත්තියක් කරලා අත කපන්න උනා මොකක්ද වෙන්නේ ඒ මගේ අත කියලා අල්ලගෙන හිටියේ අත නැති වෙනකොට වේදනාවක් දැනෙන්නේ නැද්ද දැනෙනවා සමහර ජීවිතේ පිටා වෙනවා. අයියෝ මගේ අත නැතුව මට ඉඳලා වැඩක් නැහැ. එහෙම කියන මිනිස්සු නැද්ද? ඉන්නවා. අර බලන්න. මේකට මම කියලා බැඳලා ඉන්නවා නම් මේකට තෘෂ්ණාවෙන් ඉන්නවා නම් පින්නතුනේ එයාට අතහරින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් බලන්න දැන් පින්නතට ওই විදිහට තමයි වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංස්කාර ස්කන්ධේ, විඥාන ස්කන්ධේ අපි මේකට බැඳිලා ඉන්නවා කියලා කියන්නේ ඒක මහා ආදීනවයක්. ඉතින් අපිම මහා දුකක් විඳිනවාමයි. ඊළඟට අර ශ්‍රමණ පඬිතුරු අහයි කිව්වා කවර ආනිසංසයක් දැකලාද බුදුරජාණන් වහන්සේ මේ පංච පාදානස්කන්ධයට තියෙන ප්‍රශ්නාව නැති කරන්න කිව්වේ. ඒකම උත්තරේ දෙනවා. දැන් මේ පංච පාදානස්කන්ධයට යාගේ බැඳීමක් නැත්නම් තා මහා සැනසෙල්ලේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේත් බලන්නකෝ. බුදුරජාණන් වහන්සේට ඇස් තියෙනවා. නේද? උන්වහන්සේත් රූප බලනවනේ. තථාගතයන් වහන්සේට කන් තියෙනවා. උන්වහන්සේ ශබ්ද අහනවා. තථාගතයන් වහන්සේගේ නාසයේ තියෙන උන්වහන්සේ ගඳ සුවඳ වෙඳිනවා. එහෙමනම් උන්වහන්සේට ප්‍රශ්නයක් නැහැනේ. ඇයි ප්‍රශ්නයක් නැත්තේ? බුදුරජාණන් වහන්සේට චන්දරාගෝ නැති බැඳීමක් නැහැ. රූපයක් දැක්කට බැඳීමක් නැහැ. ඒ නිසා උන්වහන්සේ සුවිමුත්ත චිත්තෝ සැනසille වාසය කරනවා. එහෙනම් අපට සැනසille නැත්තේ මොකක් නිසාද? මෙන්න මේ බැඳීම නිසා. පිරිසා පින්නතුනේ මේ බැඳීම නැති කරනවා කියන එක ආවට ගියාට කරන්න බෑ. දැන් මේ වචන ටික ඇහුවයි කියලා කරන්න බෑ. හැබැයි මේක ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය කරලා අවබෝධයෙන්මයි මේක අතහරින්න ඕනේ. මේ පංච පාදානස්කන්ධෙ ප්‍රතිම මේ ශරීරයට කොච්චර බැඳිලා හිටියත් මේක අතහරින්න එපා. අපහැරපු නැති කෙනෙක් ඉන්නවද? නෑ. මොන සබ්දන්ත කෙනෙක් වුණත් මොන අයෝමය පුරුෂයෙක් වුණත් එයාගේ වයසත් එක්ක ඔක්කොම ඉවරයි. එහෙනම් නැති වෙන දෙයක් අල්ලගෙන හරියට අර ඉරහඳ ඉල්ලලා ළමෙක් අඬනවා වගේ වැඩන්නේ මේක රැකගන්න දඟලනවා නේද? එහෙමනම් පින්නතට මේ කෙරෙහි තියෙන දැඩි මමායනය ටික ටික අපි ගලවන්න ඕනේ. ඒකට පින්නතුණු තියෙන හොඳම දේ තමයි අංක එකට අපි මේක පියවරෙන් පියවර යන්න ඕන. එකපාරම ඔන්න මම බන්නේ බන් ටික අහලා ගිහලා දැන් මට ගෙදර වැඩ කරන්නද මම මේ වගේ අයින් වෙනවා. මම ප්‍රතිපත්ති පුරනවා. එහෙම තමයි සමහර අම්මලා. ඉතින් වැඩෙන එකක් නෑ. එහෙම නෙවෙයි. ක්‍රමානුකූලව කල්යාණ මිත්‍රාශ්‍රය හදාගෙන ඊළඟට ඒ තුලින් ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලපගෙන ධර්මයේ ලැබුණාම ශ්‍රද්ධාව හොඳට ලැබෙනවා. එතකොට මේ ගමනට ලොකු ශක්තියක්. ශ්‍රද්ධාව නැතුව ඉස්සරහට යන්න බෑ. ශ්‍රද්ධාව ඇති කරගෙන ඊළඟට පින්න තුනේ ශ්‍රද්ධාව තියෙනකොට නුවණින් විමසන්න පුරුදු වෙනවා. දැන් මේ බණ ටික උනත් අහලා ඇත්තනේ නම් මේ කියපු කතාව. කියලා යා නුවණින් කල්පනා කරනවා. දැන් ශ්‍රද්ධාව නැති කෙනා ඔය කිව්වට ඕවා කරන්න පුළුවන්ද? අන්න එහෙමයි ශ්‍රද්ධාව නැති කෙනා හිතන්නේ. ශ්‍රද්ධාව තියෙන කෙනා නුවණින් විමසනවා ඇත්ත නේනම් මේ කියන කතාව. එතකොට බලන්න පිනතුරු මෙන්න මේ විදිහට නුවණින් විමසනකොට සිහිය නුවණ දෙක වැඩෙනවා. සිහිය නුවණ දෙක වැඩෙනකොට ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවර වෙනකොට සීලවන්ත වෙනවා. සීලවන්ත වෙනකොට ඊට පස්සේ ක්‍රමානුකූලව චිත්ත සුද්ධිය වැඩිෙන්න පටන් ගන්නවා. සතර සතිපට්ඨාන දිනු වෙනවා. ඊළඟට බොද්ධංග ධර්ම දිනු වෙලා පියවරෙන් පියවර අපේ ඉලක්කය කරා අපට යන්නට අවස්ථාව උදාපත් වෙනවා. ඉතින් ඒවනම් පින්නතුනේ දැන් ටික ටික දැන් දාමෙන් කපන්න පුළුවන් කොටසකුත් තියෙනවා ඒක මතක තියාගන්න. ඉතින් මේ පංච උපාදානස්කන්ධයට බහින්න කලින් අපි ටික ටික දන් දෙන්න පුරුදු වෙන්න ඕන. Taman සතු දේවල් දෙන්න පුරුදු වෙන්න ඕන. කෙනෙකුට පින්නතුනේ බාහිර දේවල් දෙන්න ටිකක් පහසුයි. නමුත් ශරීරයේ යම් කිසි දෙයක් දෙන්න අමාරු නේද? එහෙමනම් අපි ප්‍රාථමික වශයෙන් උදන් දෙන එක ඒ එවැනි දේවල් බොහොම සද්ධාවෙන් කරන්න ඕනේ. දානෙන් කපන්න පුළුවන් ටිකක් තියෙනවා, සීලෙන් කපන්න පුළුවන් ටිකක් තියෙනවා, අවබෝධයෙන් භාවනාවෙන් කපන්න පුළුවන් කොටසකුත් තියෙනවා. ඒ නිසා මේ පියවරෙන් පියවර මේ ධර්ම මාර්ගය සාර්ථක කරගන්නට මේ පංචපාදානස්කන්ධයේ කිරීම කියන තෘෂ්ණාව නැති කරන්නට යම් තරමකින් හරි මේ දේශනාවත් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති